මහා චුන්ද බොජ්ජංග සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාපේ තේන කෝපන සමයේන භගවන් ආබාධිකෝති දුක්ඛිතෝ බාලගිලානු අතකෝ ආයස්මාමාචුන්දු සායන් සමයං පතිසල්ලානා වුට්ඨිතෝ යේන භගවතේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නං කෝ ආයස්මන්තං මහචුන්දං භගවා ඒතදවෝච පටිභන්තු තං චුන්ද බුඤ්ජංගාති සත්ති මේ භන්තේ බුඤ්ජංගා භගවතා සම්දක්ඛාතා භාවිතා බෞලි කතා අභිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවත්තන්ති කතමේ සන්තේ සති සම්බුඤ්ඤං ගෝකබන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවත්තති ධම්ම විචය සම්බුද්ධං ගෝකෝ භන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලිකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවත්තති විරිය සම්බුද්ධං ගෝකෝ බන්තේ භගවතා සම්දක්ඛාතෝ භාවිතෝ බෞලිකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවත්තති ඊති සම්බුද්ධං ගෝඛෝ භන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලිකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවන්තති පස්සන්දි සම්බුද්ධංගෝ කෝබන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිකෝ බෞලිකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවන්තති සමාධි සම්බුඤ්ජං ගෝකෝ භන්තේ භගවතා සම්මදක්ඛතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවත්තති උපේක්ඛා සම්බුද්ධං කෝබන්තේ භගවතා සම්දක්ඛාතෝ භාවිතෝ බෞලිකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවන්තති ඉමේකෝ බන්තේ සත්ත බොඤ්ජංගා භගවතා සම්දක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බෝධාය නිම්බා සංවත්තන්ති තංග චුන්ද බුඤ්ජංගා තංග චුන්ද බුඤ්ජංගාති ඉදම වෝච ආයස්මා මහචුන්දෝ සමනුඤ්ඤෝ සත්තාං අවසී බුද්ධායිච භගවතම්මං ආබාධා තතපයිනෝ ච භගවතු සුආබාධෝ අහෝසීති